කම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිම්බන්ති අනාසාති සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලුම ලෝකවාසී සත්වයන්ද සිදුවන අවස්ථාවන් හතරක් පහදා දෙමින් දේශනා කොට වදාළ ඉතා වැදගත් දේශනාවක්. අද පින්නතුනි තාම වැදගත් දවසක් සම්බුද්ධ ශාසනය වෙත උදාර ධර්ම වස්තුවක් ලැබුණ දිනය. අතිපූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ පැවිදි බවට පත්වන දවස. අපවත් වේවදාන පඬිත කඩවැද්දව මහ ස්වාමීන් වහන්සේ දිනපොතේ සඳහන් කරලා තිබති වෙලා තියෙනවා මේ මාර්ග මාස 27 වෙනි දින ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට ධර්ම වස්තුවක් පහළ වුණාය කියන මේ ස්වාමීන් වහන්සේ ගැන උන්වහන්සේ කියන මම ආරාධනා කළ බඹලවෙන් මේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ වඩමවා ගත්තාය කියන කතාව නිතර කියනවා මේ යෝගාසන සංස්ථාව ආරම්භයේ පටන් අති විශාල සේවයක් දිවා රාත්‍රී නැතුව සිදු කරපු තුමන් වහන්සේ නම. උන්වහන්සේගේ බුද්ධියක් ඒ වගේම තමයි. ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයේ අතපාදම් කරගෙන එය දරාගෙන බොහෝ දෙනා කවදාද ශාසනා කරමින් කටයුතු කරනවා. දැන් කම්පියුටරේ කියන එකෙන් කරන්න පුළුවන්කම තිබෙන ටික වෙලාවක් ගත වෙන්නේ අවශ්‍ය දේ ලබා ගන්න. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් යම් වචනයක් යම් ප්‍රශ්නයක් ඇසුවොත් ඒ වෙලාවෙම ඒට උත්තර සපයන්න පුළුවන් තරම් අති උදාන දක්ෂකමක් තිබුණා. ඒ දක්ෂකම ලැබුණේ මේ ජීවිතේම ලබාගත් දෙයක් නෙමෙයි. අතීත සංසාරේ මහානදම් පුරා ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුකූලව කටයුතු කරපු නිසායි ඒ වාසනාවන්ත ජීවිතය හම්බ වුණේ. ඉතින් උන්වහන්සේට වැඳුම් පිදුම් කරන ඔබ අප සෑම කෙනෙකුටම උපස්ථානය කරන ඔබ අප සෑම කෙනෙකුටම අනල්ප උදාාර පුණ්‍ය සම්භාරයක් අපට හම්බ වෙනවා. පැවිදි භාවයට පත්වන අවුරුදු 50ක් ගත කරනවා කියන එක පින්නතුනි මහ පුදුමයි. මහා පුදුම ජීවිතයක් කරුණාව මෛත්‍රී දියුණු කරන දසපාරමිතාවන් පුරාගෙන තමන් වහන්සේගේ ජීවිතය ආලෝකමත් කරගෙන මේ වාසය කරන්නේ. අදාවදාගත් අම්මා තාත්තට මොනතරම් සනසීමක් ලැබෙනවා ඇතිද? කවර තැනක හිටියත් ඒ අම්මා තාත්තා දෙදෙනා තමන්ගේ දරුවන් කොපමණ සිටියත් මේ වාසනාවන්ත දරුවා ගැන සිතට සන්තෝෂයටපත් වෙනවා. ඒ අම්මා තාත්තා අව දුර්ගතියකට යන්නේ නැතුව සුගතියෙන් සුගතියකටම ගිහිල්ලා ඒ අයගේ වාසනාවන්ත ජීවිත තම තවත් ඉදිරි සංසාරක ජීවිතවලද සපවත් වෙනවා. වාසනාවන්ත දරුවන් ලබන්න හොඳ පින් කරපෝ අම්මෙක් තාත්තෙක් කියේ. අපේ පියතුමා දැකලා තිබුණ මෞතුමිය නම් දැකලා නැහැ. ඒ පියාණන් වහන්සේ බොහොම කරුණාවන්ත මෛත්‍රියෙන් ජීවත් වන උතුමෙක්. ඒ උතුමන් වහන්සේ මේ දරුවා අදාවදාගෙන කිසිම පැකිලීමක් නැතව සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ලැබීම කොච්චර වටිනා කරුණක්ද හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම නොලැබෙන උතුම් දුර්ලභ වාසනාවක් ඒ අම්මා තාත්තා දෙන්නට ලැබුණා ඉතින් ඒ වාගේ දරුවෙක් හදාවදාගත්ත මව්පියෝ දෙදෙනාට ගලන ගඟ වගේ අති උදාර පුණ්‍ය සම්භාරයක් දිනපතාම ලැබෙනවා. ඉතින් මේ මව්පියෝ දෙදෙනා සුගතියෙන් සුගතියට යනවාමයි සතර දිත්තේ දෙමව්පියෝ දෙදෙනාට වාසනාවන්ත ගොලති දරුවෝ හම්බ වෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනය රකින උතුමන් වහන්සේලා ලෝකයේ කොටෙකුත් සිටියත් ඒ උතුමන් වහන්සේලා අතුරින් අද අග්‍රගන්නේ උතුමා වහන්සේ හැටියට පත්වුනේ අපේ අතිපූජ්‍ය අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මේ තේරුම් ගත්ත මියන්මාර් රජයෙන් උන්වහන්සේට විශේෂ උපාධියක් පිර නැමව නමුත් ඒ කැමැත්තෙන් ගත්තා නෙමෙයි. නමුත් ලංකාව වෙනුවෙන් ලංකා බුදුසසුන වෙනුවෙන් ඒ අති උදාර උපාධියට හිමිකාරයෙක් බවට පත්වලා ඒ උපාධිය ලබා ගත්තා. අග්ගමහා කම්මත්තානචරය කියන මේ උපාධිය ලංකාවටම එකයි. ඒ උතුම් උපාධිය ලැබුණ එකම සුදුස්සා අපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. එහෙමනම් ඒ ස්වාමීන් වහන්සේ උදාළ සුදුසුකම් ලැබේ කොහොමද? තමන් වහන්සේගේම පාරමී වාසනාවෙන්. පාරමී වාසනාවෙන් ලබාගත් ඒ උදාළ වාසනාව කිසිම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න අපේ බුදුසසුනේ හිටිය සාරිය පුත්‍ර මහරහතන් වහන්සේ මොනතරම් උතුමෙක්ද ඉරහඳ වගේ බබලෙනවා ඉරහඳ වගේ බබලෙන මහා උතුමන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේ ආත්ම 500ක් අනුපිළිවෙලට මහාන වුණා. ආත්ම 500ක් අනුපිළිවෙලට මහාන වෙලා තමන් වහන්සේගේ බුද්ධිය දියුණු කරගෙන ආව කොහොමද මහා පෘථුවියට වඩා ප්‍රතිවිතයි මහා සමුද්‍රයට වඩා ගැඹුරුයි ඒ මහා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව ඒ වගේ තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ මේ උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් පහළ වෙච්ච උතුම් ධර්ම වස්තුවක් මේ ජීවිතේ මහාන වුණා නෙමෙයි. අතීත සසරේ මහානකම් පුරන මහාන ජීවිත ගත කරලා භ්‍රමචාරී ජීවිත ගත කරලා නෙක්ඛම්ම ජීවිත ගත කරමින් විසඳ භාවයකින් පැමිණ නිසා තමයි අද මේ වාසනාවන්ත ජීවිතයක් ලබාගෙන මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් අකුසල කර්මයකට මෙන් අසනීපකම් තිබෙනා නමුත් ඒක ලෝකයේ පු탁 ජනෝ අපෘ탁 ජනෝ සෑම කෙනෙකු කෙනෙකුට මේ අසනීපකම් කියන එක තියෙනවා. ඒවා මේ අකුසල විපාක වලින් ලැබෙන්නේ. ඉතින් මේ ජීවිතයේ සිදු කරගනු ලබන සියලම පුණ්‍ය බලයෙන් උන්වහන්සේට නිරෝගී භාවය අපි ප්‍රාර්ථනා කරන අතර සංසාරක ජීවිතවලදී නම් මෙහෙම කරදරයක් වෙන එකක් නැහැ. බොහොම හොඳින් දීර්ඝාස ජීවිත පැලක් ලබා ගන්නට මහෝපකාර වෙනවා. අනද මහා ස්වාමීන් වහන්සේලා පින්වතුනි මොහොතකදී ගාත 15000ක් පාඩම් හිතෙනවා. ඒ තරම් සිහි බුද්ධියක් තිබුණා. ඒ සිහි බුද්ධිය ලැබුණේ කොහොමද? ධර්මයේ පාදම් කරලා ධර්ම දේශනා කරලා ලෞතර ධර්මයේ ප්‍රකාශක බවට පත් කරලා තමයි ඒ උපමාත ඒ තරම් විසද මහා සිහි බුද්ධියක් හම්බුනේ. ඒ වගේ අපේ නායක ස්වාමීන් වහන්සේත් අතීත බුද්ධ ශාසනවලදී ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගණගෙන ධර්මයේ දේශනා කළ නිසා අද විසද මහා පුදුම බුද්ධියක් උන්වහන්සේට හම්බ වුණා. ඒ නිසා විනේ වටිනාකම පින්වත්නි මහ පුදුමයි. පිනට සමාන කරන්න දෙයක් මේ මුළුතුන් ලෝක ධාතුවේම නැහැ පින්වත්නි. පිනෙන් තමයි අපට ඕන කරන ආයුෂ ලැබෙන්නේ. පිනෙන් තමයි අපිට ඕන කරන වර්ණ සම්පත්තිය ලැබෙන්නේ. පිනෙන් තමයි අපගේ ජීවිතේ කායික බලයයි මානසික බලයයි ලැබෙන්නේ. පිනෙන් තමයි අපගේ ජීවිතයට අවශ්‍ය කරන මහා ප්‍රඥාව සහ භෝග සම්පත්තිය ලැබෙන්නේ. මෙන්න මේ කරුණ හය යම් කෙනෙකුට ලැබුණා නම් අතීත සසර බොහොම පින් කරලා තියෙනවා. න්‍යාත්මයේ මරණයට පත්වන වෙලාවේ ඒ වගේ පින්කමක් සිහිපත් වන නිසා තමයි වර්තමාන ජීවිතයේ පුණ්‍යවන්ත ගුණවන්ත වුනේ. එහෙමනම් මේ පුණ්‍යවන්ත බව ගුණවන්ත බව අපි එක දවසකින් දෙකකින් නවත්තන්න හොඳ නැහැ. අපගේ අවසන් හුස්ම දක්වාම අපගේ ශක්තිය තිබෙන තාක්කල්ම අපගේ මේ ගුණ සම්පත් එක දියුණු කරන දාන සීල නික්කම්මාදී දසපාරමිතාවන් පුරා ගන්නට ඕන. එයින් අපට වරදින්නේ නැහැ. ඊළඟ ජීවිතයේ පතන් යම් දවසකදී මෛත්‍රී ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී හෝ මගපර නිවන් අවබෝධ කරන්නේ නම් ඒ තාක් අපට සප විපාක ලබා දීලා බුදු සසුනත් දැකගෙන එවැගේම සතර පාදුකින් අත මිදෙලා සුවසේ සසර ගමන ගෙවන් කරලා අමහා මා නිරෝධ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්න ලැබෙනවා. අන්න ඒ වාගේ උදාන චේතනාවකින් තමයි අද අප මේ සුවිශාල මහා පින්කම් සිදු කරගෙන මේ ඉදිරියට ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා යම් කිසි කෙනෙක් දාන සීල භාවනාදී පින්කම් කරගන්නවා නම් මාත්‍ර පිට්‍රෝපස්ථාන පින්කම් කරගන්නවා නම් අන්න ඒ අය සඳහා දේශනා කරනවා නැවත වතාවක් ඒ උදවිය මනුස්ස ලෝකේ උපත ලබනවා. මේ මනුස්ස ලෝකේ උපත උන්වහන්සේ කොටස් තුනකට බෙදුවා. අහේතුක ප්‍රතිසන්දි, දෙහේතුක ප්‍රතිසන්දි, ත්‍රිහේතුක ප්‍රතිසන්දි කියලා කොටස් තුනක් තියෙනවා. මේ ලෝකේ සමහරක් ඉන්නවා අංග විකලයි, මන්ද බුද්ධිකයි. ඒගොල්ලෝ බෙදුවා අහේතුක ප්‍රතිසන්දි කාමයේ හැටියට. දිහේතුක පරිසන්ද කියන්නේ සන්ධාව මදි නුවණ මදි ගුණ සම්පත් මදි ඒ අයගේ ජීවිතයේ හේතුක නාමයෙන් හඳුන්වනවා එතන හේතුක ප්‍රතිසන්දේ කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ කියන වාසනාවන්ත ගුණ සම්පත් වලින් තුනකින් ලබාගත් උපත. ඒ උපත දැනගන්නේ කොහොමද? බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒ වගේම වීරිය තියෙන නුවණ තියෙන ගුණ සම්පත් වෙනවා. ඒව යට වෙලා තිබුණත් මතු කරගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රි හේතුක ජීවිතය යමෙක් ලැබුවා නම් ඒ ජීවිතේ බොහොම වාසනාවන්තයි. මේ ත්‍රි හේතුක ජීවිතය කොටස් තුනකට බෙදෙනවා. හීන ප්‍රණීත මධ්‍යම කියන අවස්ථා තුනක් තියෙනවා. මේ කුසල චේතනාවේ ආනුභාවයෙන් පච්චිම භවිකණං රහත් වෙන්න පින තියෙනවා. ඒ වගේම සසර ගමන සපවත් කරගන්න පින තියෙනවා. මේ අතර හේතුක භාවයේ පිහිටාගෙන තමයි උසස් පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය අ හේතුක උපත ලැබපු අයටත්, ද්වි හේතුක උපත ලැබපු අයටත් මේ ත්‍රි හේතුක මහා පින්කම් කරගන්න බොහොම අමාරුයි. මොකද නුවණ නැහැ. නුවණ තිබුණොත් විතරයි උතුම් පුණ්‍ය කර්මයක් සිදු කරගන්න අපට අවස්ථාව තිබෙන්නේ. එහෙමනම් ඥාන සම්පන්නව කුසල කර්මයක් සිදු කර ගැනීමට සිදු සිදු කර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අප මගේ චිත්තසංතානය ප්‍රබෝධමත් කරගත්තොත් විතරයි. ඒ ප්‍රබෝධමත් චේතනාවෙන් තමයි ඥාන සම්පන්න පින්කමක් බවට පත් වෙන්නේ. ඉතින් ඥාන සම්පන්න පින්කමක් කරගත්තාම පින්වත්නි අනාදිමත් කාලයක් එහි සැප විපාක ලැබෙනවා. පියමතරා බුද්ධ ශාසන කාලයේදී එක්තරා ළමයෙක් පාත්‍රයක් පූජා කරලා තිබුණා. ඒ ආනිසංශය කොහොමද කල්ප ලක්ෂයක් මේ දරුවාට විපාක ලැබුණා. සුගතියෙන් සුගතියට සුගතියෙන් සුගතියට විතරයි ගියේ. ඒ වගේම එකම දානමය පින්කමක් කරගත්තේ පින්නතල බොහෝම හිටියා. ඒ අයට කල්ප ලක්ෂය පුරාම දුගතියකට යන්න නැතුව සුගති ලෝකෙන් සුගති ලෝකයටම ගිහිල්ලා මේ බුද්ධ ශාසනය මහාන වෙලා අමහා මහ නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම තරුණ ළමයි මේ පනතුරු පූජාවක් කරන වේමතරා බුදුරජාණන් වහන්සේට මහ සංඝයාත මේ පූජාවෙන් කොමද කල්ප ලක්ෂයක් ළමයාට අනුසස් සම්බ වෙලා මේ බුදුසසුනේ මහාන වේලා රහත් වෙලා තිබෙනවා මේ වගේ මහා පුදුමයි පින්වත්නි දානමය පින්කම් ගිහි පැවිදි කොයි කවුරු කන සංඝාවෙන් ගෞරවයෙන් තුනරුවන් කෙරේ විශ්වාසයෙන් සිදු කරගනු ලැබෙනවා නම් අර කල්ප ලක්ෂය නෙමේ යම් තාක් කල සසර ඉන්නවා නම් ඒ තාකේ සප විපාක ලබා දීමට පුළුවන් බව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අප මේ පින්වත් මහත්තුරු මව්වරු කොයි කවුරුත් මේ ජීවිතයේ සිදු කරගත් පින්කම් ගැන හිතලා හිතලා බැලුවොත් අනාදිමත් පුණ්‍ය සම්භාරයක් රැස් කරගෙන තියෙනවා. මේ වාගේ බුද්ධ ශාසනයක් ලැබුණ නිසාමයි මේ වගේ පින් සිදු කරගෙන තිබෙන්නේ. බුදු සසුන තිබුණා කී දෙනා ඉඳ පිනක් දහමක් කරගෙන සතුටින් වාසය කරන්නේ. ඉතින් පිනක් දහමක් කරගන්න නැතුව ඉන්න කෙනා මරණයට පත්වනාම සුගතියකට නම් යන්න අමාරුයි දුගතියකට තමයි යන්න වෙන්නේ. පිනක් දහමක් කරගත්ත කෙනා යම් විදියකින් දුගතියකට වැටුණත් වැඩි දවසක් ඉන්නේ නැහැ. එතනින් චොත වෙන සැපයටපත් වෙනවා. ඒ මොකද අපාදුක විඳින්න ශක්ති විශේෂී අප අපි ළඟ නැහැ. ඒ අපරත වෙන්නේ මේ ගුණ සම්පත්තික දියුණු කරලා බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන සන්ධාව, වීරිය, සති සමාධි ප්‍රඥා නැමැති උදාාර ධර්ම සම්පත්තිය දියුණු කරගන්න. ඒ උදාාර ධර්ම සම්පත්තිය දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට අපට මොනවද සිද්ධවන්නේ? ආර්ය ධන ස්කන්ධයට හිමිකාරයක් වෙනවා. ආර්ය ධන ස්කන්ධය රස කරගන්නෙක් වෙනවා. මේ ආර්ය ධනස්කන්ධයෙන් කොහොමද අපට විපාක ලැබෙන්නේ? අන්න ඒකවල තමයි සප විපාක අපට ලැබෙන්නේ. උපදින බලයක් පාසාම දීර්ඝායුෂ හම්බ වෙනවා. නිරෝගී භාවයෙන් අගතන්පන් ජීවිත පළක් හම්බ වෙනවා. බක්කුණ මහරහතන් වහන්සේට වගේ මහා කාශ්‍යප මහ ස්වාමින් වහන්සේට වගේ. ඒ වගේම කායිකෝද මානසිකෝද සුවපත් ජීවිතයක් හම්බ වෙනවා. ওই දුටුගමන මහ රජතුමාට ඇතොන් 10 දෙනෙකුගේ කාය ශක්තිය හම්බුනේ පින්කම් වල විපාක වශයෙන්. ඒ ඒ වගේ අපිටත් මහා කායික ශක්තියක් ලබන්න උදාන ප්‍රඥාවක් ලබන්න මේ උදාන පින්කම් වල ආනිසංස අපට හේතු වෙනවා. ඒ වගේම නිවන් දක්නා ධාති දක්වාම උදාන ප්‍රඥාවක් ලබන්න විසද ප්‍රඥාවක් ලබන්න මේ මහා උදාර පින්කම් අපට විශේෂයෙන් හේතු භූත වෙනවා. නිවන් දක්නා තුරම මහා භෝග සම්පත්තියක් ලබන්න මේ උදාර පින්කම් අපට හේතු වෙනවා. ඒ නිසා අපි සලක බැලුවාම මේ සෑම වස්තුවක්ම සෑම ධර්ම සම්පත්තියක්ම පින්වතුනි අපට ලැබෙන්නේ පිනෙන්. අපේ පින තමයි අපේ දෙමව්පියන් නිසාවත්, දෙවියන් බ්‍රහ්මයන් නිසාවත් නෙමෙයි. අපේම පිනටයි සීල සම්පත් පහළ වෙන්නේ. අපේ පිනට තමයි අපේ දෙමව්පියන් හම්බ වෙන්නේ. අපේ පිනටයි වාසනාවන්ත ගුණ ඇති ධන සම්පත් අපිට ලැබ උපත ලබන්නේ. ඉතින් අපේ ජීවිතවල යම් යම් අදුපාඩුකම් දුක්ඛං දුක් කරදර නොයෙක් නොයෙක් දේවල් තිබෙනවා ඒවා අකුසල කර්ම අපල උපද්දරව කියලා කියන්නේ වට තමයි එහෙමනම් අපරති මෙන්නේ මේ ජීවිතේ පුළුවන් තරම් ඒ අකුසල කර්ම වලින් චේතනා අකුසල විපාක බවට පත්වන කර්ම විපාක බවට පත්වන දේවල් වල නොයේදී පුළුවන් තරම් කුසල කර්ම රැස් කරගෙන ජීවිතය සපවත් කරගන්න මේ දින හත පුරා සිදුවන මේ මහ පින්කම සුළු පදු පින්කමක් නෙමෙයි පින්වත්නි දකින දකින පැත්තෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අතිෝදාන ආලෝක පූජාවන් ඒ වගේම සතුවර්ණ බුදුරස විහිදෙන්නා වගේ මේ කොණ්ඩින්ද කතා කෙල්ලවා පවතිනවා. බලන්න මේ දකින දකින පැත්තෙන් අරමුණු අපර ලැබෙන ඒ අරමුණු සියල්ලක්ම කුසල චේතනා සමුදායක්. කුසල චේතනාවක් හිතේ හටගන්නවා නම් එක කුසල චේතනාවකට එක ප්‍රතිසන්දියක් හම්බ වෙනවා. ඒ වගේම නිවන් දක්නා ජාත දක්වාම ප්‍රවෘත්ති විපාක හම්බ වෙනවා. විනාඩි 5කදී අපේ චිත්ත වීති කෝටියක් පහළ වුණා නම් මේ චිත්ත වීති කෝටියෙන් ප්‍රතිසන්දි කෝටියක් හම්බ වෙන සැප විපාක. ඒ වගේම ප්‍රවෘත්ති විපාක, ඒ කියන්නේ ජීවත් වන කාල පරිච්ඡේදයේදී අනාදිමත් විපාක වාරයක් අපට ලැබෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි පින්කම් වල එක චිත්තයක ස්වභාවය. එහෙමනම් පින්නත තන කුලෝතුරා බුදුරජාණන් වහන්සේ දොන්නේ සැපේට නමක් නිසා යමෙක් සැප බලාපොරොත්තු නම් පින තියෙන්න ඕන පින්කම් කරගන්න ඕන. මවට සැලකීම පියාල සැලකීමේ පතන් අනාදිමත් පින්කම් අප සිදු කරගත්තොත් අපට සැප ලැබෙනවා. ලෞකික සැපේ ලෝකෝත්තර සැපේ කියන මේ උදාන සැප දෙක අපට ලැබෙනවා. හැබැයි මේ ලෞකික සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරන්නට හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ එකම එක පැතමයි. ඒ ප්‍රාර්ථනාව මොකොත් නෙමෙයි. ලෝතුරා බුදුබව පතනවා නම් ලෝ ලෝතුරා බුදු බව මේ පින්කමෙන් මත ලැබේවා. පසේ බුදු බව හිතනවා නම් මහරහත් භාවය හිතනවා නම් සියලු සංසාර දුකින් නිදහස් වීමට හැකියතා ඉක්මනින් හිතනවා නම් අන්‍ය ප්‍රාර්ථනාව පමණයි තිබෙන්නේ. ඒක තමයි අපි මේ කියන්නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සම්බ දුක්ඛා පමංචතෝ. ඔන්නෝය ප්‍රාර්ථනාව තමයි සෑම පින්කමකදීම තිබෙන්නට ඕන. මේ පුණ්‍ය ප්‍රාර්ථනාව සිතේ දරාගෙන සිදු කරගන්න පින තමයි අර කල්ප ලක්ෂ ගණන් සැප විපාක ගැන දීමට අපාදුකින් අතමදවා දීමට ආග්‍රගන්නේ පුණ්‍ය කර්ම බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා ඒ මනුෂ්‍ය ලෝකේ උපත ලබා ගන්න බැරි වුණොත් මේ පින්කම් වල අනුහසින් ඒ අය සංගම් සුගතිනෝ යන්තේ ඒ අය දිව්‍ය ලෝක හයේ හෝ එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර භක්ම ලෝකයන්හි කවර තැනක උපත ලබනෝ කර්ම විපාකයට අනුරූපව යම් කිසි කෙනෙක් ඒ සුගතියටපත් වුණොත් ඒ සුගති ලෝකය බොහොම හොඳයි. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒ සැපේදපත් වෙන වාසය කරනවා නම් ඒ අය කල්පනා කරන අනේ මේ සැපේදපත් උනේ කොහොමද කියලා. එයාටම හිතනවා මේ පිනෙන් තමයි මං මේ සැපේදපත් උනේ කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපො අති විශාල පිරිසක් වෙනවතුනි සුගතියට ගියා. මාර්ගඵල ලබාගත් රහත්තුතුම හැර අනිත් අය පින්වත් දෙව්ලෝ බඹලොවට ගියා. එක්තරා මාතාවක් සිටියා පින්වතුනි මනුලොම කුණා පැල්පතක බොහෝම අසරණයි බොහෝම දුක්පත් දුප්පත්කම තිබුණා. දුප්පත්කම තිබුණාද පින්නතන මේ අම්මා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. මේ නිවසට වැඩම කළා ස්වාමින් වහන්සේ නමක් මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ. මේ ස්වාමින් වහන්සේට මේ අම්මා පූජාවක් කරගත් අපිට වගේ මේ ප්‍රණීත දාන වස්තු තිබුණේ නැහැ. මේ අම්මාට තිබුණේ විලඳ ටිකක් විතරයි. මෙන්න මේ විලඳ ටික පින්වතුනි කාශ්‍යප ස්වාමීන් වහන්සේට පිළිගන්නවා. මේ අම්මා ගේ අවාසනාවත මෙන් එදවසම ණයක් දෂ්ට කරලා අභාව ප්‍රාප්ත වුණා. මේ මරණයට පත්වන වෙලාවේ මේ අම්මාට සිහිවන අර උදෑසන සිදු කරගත්ත පින්කම බලන්න කොහොමද කියලා ආ ඊටාම අසරණ දුගේ දුක්මන් විදුරු කලක හිටපු අම්මා සියලුම සම්පත් වලින් පෙරපොන් වාසනාවන්ත දිව්‍යාංගනාවක් බවට පත් වෙලා අදත් දිව්‍ය ලෝකයේ වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මේ අම්මා මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටිසේනාසනේ ළඟට ඇවිල්ලා වටේ මතුපතු ගන්නවා. ඒ වගේම කන්ගෙනල්ලා පෙර ආතමර දින ගණනාවක් මෙහෙම කළා. නැවත නැවත පින් කරගෙන මගේ ජීවිතේ සපවත් කරගන්න ඕන කියලා. මහකාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ දිව්‍යාංගනාව දැකලා අහන ඔබ කවුද? ස්වාමීනි ඔබ වහන්සේ නිසා මම දෙව්ලොවට ගියේ දිව්‍යාංගනාවක්. මගේ පින වැඩි කරගන්නයි මේ නැවත නැවත ඇවිදින් මේ පින් කරගන්නේ. එතුමියට කියා තියෙනවා හොඳයි. මේ දින ටික ඔබගේ උපස්ථාන කටයුතු කළා ඒක හොඳයි. නැවත වතාවක් මේ පැත්තට එන්න එපාය කියලා එක මේද ප්‍රකාශ කළා. ඒ වෙලාවේ බොහොම වේදනාවකටපත් වන මේ දිව්‍යාංගනාව බුදුරජාණන් වහන්සේ ළඟට ගින් මේ කතාව කිව්වා. බුදුරජාණන් වහන්සේ පහදා දුන්න ඒ පුණ්‍ය කර්මය උන්වහන්සේ නැවත නැවත කිරීමට එපා කිව්වනි කෙනෙක් ඒ වික්ෂුන් වහන්සේ නමක් ඉන්න ප්‍රදේශයට යාම නොසුදුසු නිසායි. දිව්‍යාංගනාව නැවත නැවත බණ ඇසීම, ওই දානමය පින්කම් පවත්වන තැන්වලදී දානමය පින්කම් වලට අපි යොමු කිරීම ආදී පින්දහම් කරගෙන ඔබගේ ජීවිතයේ සරුසාර කරගන්න ඔබගේ ජීවිතයේ සපුවක් කරගන්න කියන ධර්ම දේශනාවක් කළා මේ දිව්‍යාංගනාව දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලයෙන් අමහා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගෙනයි දෙව්ලොවට සම්ප්‍රාප්ත වුණේ බලන්න මේ වෙන කමයි මේ කොහොමද කියලා පුණ්‍ය සම්පත්තේ ආනුභාවය කොහොමද කියලා එදවස් ඉන්දියාවේ හිටපු පැල්පතක් මත හිටපු අම්මා අද දිව්‍ය ලෝකයේ සෝවාන් වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. නැවත උපදින ආත්ම හතයි. අටවෙනි ආත්මයක් නැහැ. මේ කවුරුත් රතන සූත්‍රයේ අහලා තියෙනවා පාඩම් තිබෙනවා. සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡතංච සීලම්බතං වාපි යදත්ති කිංචේ චතෝපායේ ච විප්පමතෝ චචා විධානානි අබම්භෝකාතුං ඔන්න සෝ සෝවාන් ආර්යයන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන ආකාරය මේ සෝවාන් ආර්යයන් වහන්සේලා තමයි සහවස්ස දස්සන සම්පදාය කියලා ව්‍යවහාර කරන්නේ. ඒ සෝවාන් ආර්යයන් වහන්සේගේ හිතේ තිබුණ සක්කාය දිට්ඨිය අපේ ශරීරය පිළිබඳව තම තමාගේ ශරීරය පිළිබඳව පවතින දෘෂ්ටිය මෙන්න මේ දෘෂ්ටිය ආර්යයන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කළා. කවමදාකවත් මම මගේය කියන අදහසින් මේ සක්කාය දෘෂ්ටිය හටගන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡාව කවමදාකවත් බුද්ධාදුතුමන් කෙරෙහි ස්ථාන අත කෙරේ සැකයක් ඇති කරගන්නේ නැහැ. සැකයේ මුළුමනින්ම මේ සෝවාන් වෙනකොට සිටින් අතුරුදහන් වෙනව නැති වෙ යනවා. ඒ වගේම තව තියෙනවා අන්‍යාගම් වලට යෑම. ඒකට කියනවා සීලංගත පරාමාස වැරදි සීල් සිල් ගැනීම. ඒ වගේ සීල වෘත සමාදානයකට යෙදෙනවා නම් අන්‍ය ආගම් වැළඳ ගන්නවා නම් ඒක මේ සෝවාන් ආර්යයන් වහන්සේ බවට පත්වල නැහැ. සෝවාන් වෙච්ච කෙනා කවමදාකවත් වෙනතර ඔය தත්වට යන්නේ නැහැ. දවසක් මේ සෝවාන් වෙච්ච උතුමන් උතුමන් වහන්සේ නමක් ළඟකට වසමරත දිව්‍ය පුත්‍රය වෙදින් කතාවක් කිව්වා. මම දැන් සුළු මොහොතකට ඉස්සල්ලා ඔබ ඔබතුමාට ධර්ම දේශනාවක් කළා සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. මා මේ ආවේ මේ ධර්ම දේශනාව පොඩ්ඩක් වෙනස් කරලා යන්න. මා සියලු සංස්කාරය අනිත්‍යයි නෙමෙයි නිට්ටයයි. සියලු සංස්කාරය දුකයි නෙමෙයි සපයි. සියලු සංස්කාරය අනාත්මයි නෙමෙයි ආත්මයි කියලා අර බුදුරජාණන් වහන්සේ විදිහටම වේශයක් මවාගෙන ආපෝ වසවරතේ දෙවි පුත්‍රයා ප්‍රකාශ කළා මේ අපේ බමුණාට හිතා ගන්න බැරුණ මේ කවුද කියලා මේ විදිහේ දේශනාවක් නැවත බුදුරජාණන් වහන්සේ වෙනස් කරන්නේ නැහැ බැලුවම ඌර්ණ රෝම ධාතු මවා ගන්න බැරි වෙලා ඒ වෙලාව කියනවා ඔබ වැනි කෙනෙක් නෙමෙයි මාරය ඔබ වැනි 1000ක් දෙනෙක් ආවත් මගේ මේ සිතේ පවතින ශ්‍රද්ධාව වෙනස් කරන්න බැරි බව ඒ බමුණා මාර දිවි පොත්‍රය අර ප්‍රකාශ කළා. ඒකෙන් පේනවා නේද මේ තිබෙනා දෘෂ්ටිය ප්‍රහාණය කළ නිසා සෝවාන් ආර්යයන් වහන්සේ සම්‍යක් දර්ශනයෙන් සමන්විත නිසා කවමදාකවත් උන්වහන්සේ විසිත වෙනස් කරන්න බෑ. එහෙමනම් මේ අන්‍ය ආගම් පිළිගැනීම, අන්‍ය ආගම් වෙත යෑම, නොයෙක් නොයෙක් සීල වෘත සමාදාන වෙනක මේ සෝවාන් ආර්යයන් වහන්සේ යන්නේ නැහැ. ඒ වගේම තම තිබෙනවා චතෝහපායේ හිත විප්පමොක්තෝ කවම දවසකවත් මේ සෝවාන් ආර්යයන් වහන්සේ අපායට යන්නේ නැහැ මුළු මනින්ම අපායෙන් නිදහස් වුණ අපා දුකට වැටෙන්නේ නැහැ චතාමිතහානානි අභංගෝකාතෝ තමත් විශේෂානි සංසයක් ලැබෙනවා මාත්‍රෝ පිට්‍රෝ ඝාතනය මහරහත් ඝාතනය ලෝහිත උපාදක කර්මයේ සංඝ බේදක කර්මයේ සහ නියත මිසදුතු කම කියන මෙන්න මේ කරුණ හයට කවමදාකවත් වෙන්නවත් නේ ආර්යයන් වහන්සේපත් වෙන්නේ නැහැ ඒ වගේම තම තැනක කියනවා නැතේ භවං අත්තමං ආදයන්තේ සෝවාන්ආරයන් වහන්සේට අතවෙනි ආත්මයක් නැහැ හත්වෙනි ආත්ම භාවයේදී අනිවාර්යෙන් රහත් භවතපත් වෙලා උතුම් අරිහත්වයෙන් අමහා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්නවා. එදා අර විලඳ පූජාවක් කරපු අම්මා අද දෙව්ලොවට ගිහිලා බොහොම හොඳින් බොහොම සපවත් ජීවිතයක් ගත කරන ඒ දිව්‍යාංගනාව ලාජා දිව්‍යාංගනාව නමින් ප්‍රසිද්ධියටපත් වුණා. මේ ලාජා දිව්‍යාංගනාවට තිබෙන තම ආත්ම හතයි. මේ හත බොහොම සපදායකයි. මේ හත බොහොම වාසනාවන්තයි. ඒ වගේම දිලන සූර්ය මණ්ඩලය වගේ ආලෝකමත් චන්ද්‍ර මණ්ඩලය කුසලයේ වගේ බොහෝම ලස්සන ජීවිතයක් ගත කරන ආත්ම හතක් ඇතුළතදී මෙතුමිය උතුම් අරිහත්වයෙන් අමහා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නවා. මෙන්න මේක තමයි කුසල කර්මයාගේ විපාක වාරය. නිරයන් පාප කම්මිනෝ දෙවෙනි පදය. මේ ලෝකේ නොයෙක් නොයෙක් මිනිස්සු නපව් කරනවා. අප බොහොම ටික දෙනයි පින්දහම් කරගෙන ජීවත් වෙන්නේ. ලෝකේ නොයෙක් මිනිස්සු සතුන් මරමින්, සත්ව ඝාතනය, සොරකම, කාම මිත්‍යාචාරය, මුසාවාදය සහ මත්පැනට ගොදුරු වෙලා තමගේ ජීවිතයේ ලොකු අන්ධකාරයකට වත්වා ගනිමින් ඉදිරියට යනවා. ඒ වගේම දාන සීල භාවනාදී පින්කම් කරන්නේ බොහොම ටික දෙනයි. ඒ ටික දෙනා එකතු වෙලා තමයි ඔයන්ව බුදුසසුනත් රැකගෙන මේ මහා සංඝයාත් ආරක්ෂා කරගෙන විහෙර විහාරත් රැකගෙන මේ ඉදිරියට යන්නේ ඒ ටික දෙනා විතරයි. ඒ ටික දෙනාද පුළුවන්කම තියෙනවා පින්වත්නි, එයාගේ සසර ගමන සපවත් වෙලා මේ භව නිස්සරණිය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ. පව් කරන අය අපාලෝක වලට වැටෙනවා. හැබැයි පින්වත්නි මේ අපායට වැටුනහම දුක නම් කෙලවරක් නැහැ. මේ අපා ලෝකයේ පිළිමඬ ඔය අවීච මහා නරකයේ පිළිමඬ හන් සඳහනක් තියෙනවා. මේ අවීචේ වාසය කරන මේ නිරසත් සතුන් අප්‍රමාණ දුක් විඳිනවා. ඈත පේන යොදුන් ගණනාවක් ඈත දොරක් ඇරිලා තිබෙනවා. මේ සත්වයෝ කෑ ගහගෙන දුවන අන්න දොරක් ඇරිලා තිබෙනවා. අපි එතනින් පැනලා යමු. මේ අය කෑ ගහමින් පිච්චෙමින් දිලිසෙමින් දුවගෙන දුවගෙන යනකොට යදුම් ගණනාවක් මේම දුවලා දුවලා දුවලා යනකොට පින්වතුනේ අර දුර වැහෙනවා. මේගොල්ලෝ කෑකෝ ගහනවා අඳනවා වැළපෙනවා. අනේ මේ තරම් දුර දුවගෙන ආවා පිච්චෙනවා වේදනාව වැඩි දුර වැහුණා යන්න විදිහක් නැහැ. ඊළඟ පැත්ත බැලුවාම දොරක් විවෘත වෙලා ඒ පැත්තට දුවන. ඔන්න ඔය වගේ තමයි කල්ප ගණනක් පින්වත්නි ඔය දුක විඳින්න වෙලා තිබෙනවා. මේ විදිහේ දුක් විඳින්මින් දුක් විඳින්මින් ඉන්න සත්වයෝ කොහොමද මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න වෙන්න පුළුවන් කමක් නැහැ. නැවත නැවත දුකට වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අනාදිමත් කාලයකින් නැවත මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඒත් කරන්නේ පාප කර්ම නැවත මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් වෙනතන අපිට හම්බ වෙලා තිබෙනවා මොකන්ද මේ ලැබිච්ච වාසනාව නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන පින්දහම් කරගන්න. එහෙම කරගන්න අතර අපි විශේෂ පැතුමක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බා බාලපත්‍ය මේ ගාථාව නම් ලෙහෙසි පහසු ගාථාවක් නෙමේ පින්වත්නි. ඉමිනා පුඤ්ඤ කම්මේන මාගේ මාගේ මේ පුණ්‍ය කර්මයේ ප්‍රදෙසින් ආනුභාවයෙන් යාව නිබ්බාන පත්‍ය නිවන් දක්නා ජාති දක්වාම මා මේ බාල සමාගමෝ මට නරක ආශ්‍රයක් නම වේවා නිවන් දක්නාතුරු සතං සමාගමෝ හෝතු හොඳ වාසනාවන්ත ගුණ ඇති මව්පියන් නෑදෑ හිත මිතුරන් කල්යාණ මිත්‍රයෝ ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව මේ ප්‍රාර්ථනාව සිතතිව අපි පින් කරන්න පින්වත් ඒ නිසා අපිට වරදින්නේ නැහැ අපිව අපිට වරදින්නේ නැතුව බොහොම හොඳට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. අපි යන ගමන බොහොම සපදායක වෙනවා. ඒ මොකද ඊට අවශ්‍ය කරන සියලුම ධර්ම සම්පත්‍ය අපි රැස් කරගෙන තියෙනවා. මේ වගස්ත පරිස්කාර පූජාවන් අපිට තනියම කරන්න බෑ. නමුත් අපේ සියලුම දෙනා එකතු වෙලා මේ සියගණ අෂ්ට පරිස්කාර පූජ කරලා හිත යොමු කරලා සාදු සාදු කියා අපි පින් අනුමෝදන් වුණා. මේ වාගේ අනුසස් පින්වත්නි අති දීර්ඝ කාලයක් අපර සප විපාක පිණිස පවතින රහත් වෙන ආත්මයේදී ඒකාන්තයෙන් ඒහි වික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබාගෙන අරිහත්වයෙන් අමහා මා නිවන් අවබෝධ කරගන්න තිබෙනවා. අන්න ඒ වාගේ උදාන පැතුමක් ඇති කරගෙන තමයි පින්වත්නි අද අප මේ සුවිශාල පින්කම් කරන්නේ. ඊළඟ කාරණාව තමයි තමයි පරිනිබ්බන්ති අනාසව. ඒක හැමෝටම බෑ. දෙවලොවට යන්න පුළුවන්, මනුලොවට නැවතෙන්න පුළුවන්, අපායට යන්න පුළුවන්. මේ පරිනිබ්බන්ති අනාසව අපේ සිත්වල තියෙනවා පින්වත්නි ආස්ත්‍රව ධර්ම හතරක්. ආස්ත්‍රව ආස්ත්‍රව කියන්නේ කල්වීම, නරක වීම, දුර්ගන්ධ හැමීම කියන වචනාර්ථයක් ප්‍රකාශ කරනවා. ඒවා අපි ළඟ තියෙනවා. ඒතර මේ අපේ සිතේ තිබෙන ආස්ත්‍රව මොනවද? සංහාව. ඒකට කියනවා කාම ආසාව. කාම වස්තුන් කෙරේ බල පවත්වන තෘෂ්ණාව. එහෙමනම් මේ තෘෂ්ණාවද කියනවා කාමාසව කියලා. බමාසවය කියන අපිට තියෙන මේ භවයේ කෙරේ ඇලීම. අපි කැමති මනුස්ස ලෝකයේ වාසය කරන්න. අපි කැමති දෙව්ලොවට යන්න. අපි කැමති නොයෙක් නොයෙක් සපවත් ජීවිත ලබන්න. හැබැයි මේක රහත් වනකම් තියෙනවා. මේකට කියන භවආශ්‍රමය. කාම තෘෂ්ණාවත් ඒ වගේම තමයි ඒ දිදිරි මාර්ගඵල දක්වාම සිත්වල පවතිනවා. දික්ඛාස්ත්‍රය කියන්නේ වැරදි අවබෝධයක සෝවාන් වෙනකොට ඉවරයි. අප සියලු දෙනාටම තියෙනවා කාමාස්ත්‍රය තියෙනවා, භවආස්ත්‍රය තියෙනවා, දික්ඛාස්ත්‍රයක් තියෙනවා. හතරවෙනි එකට කියනවා අවිඤ්ඤාශ්‍රවය. අවිඤ්ඤාශ්‍රවය කියන්නේ පින්වතුනි ආර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. එහෙමනම් අපි කවුරුත් රහත් වෙලා නැහැ. අපි අපි සිරු දනා ළඟම අවිද්‍යාව තියෙන මොඩකම තියෙනවා. සසර නැවත නැවත උපදිනවා. යම් කෙනෙක් සසර ඉපදීම නැති කළා නම් එතන අවිද්‍යාව නැහැ. එහෙමනම් අපි කාලගත මේ අවිද්‍යාව තියෙනවා. එතකොට මේ කාමාසව, භවආසව, දිඨාසව, අවිඤ්ඤාසව කියන ආශ්‍රව හතරක් අපි ළඟ තියෙනවා. අපි ළඟ විතරක් නෙමේ සෝවාන් ආර්යයන් වහන්සේගෙන් එහා පින්න අය ටික ටික ටික අඩු කරගත්තා. අපි එහෙම අඩු කරලා නැහැ. අපි ළඟ තියෙනවා. අපි කරන්න මේ පින්දාම් කරලා මෙන්න මේ ආශ්‍රවයෝ නැති කරන්න. අර වාක්‍යය කියනවනේ ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා මේ පින්කමෙන් ආසව මේ ආශ්‍රව ධර්ම හතර ඛයා දුර වේවා ක්ෂය වේවා කියන පැතුමයි අපි ඇති කරගන්නේ. එහෙමනම් මේ ආශ්‍රව හතරක් නැති කරනවා කියන්නේ සංහාමයේ දෘෂ්ටියයි මෝහයයි නැති කිරීම. සංහාමයේ දෘෂ්ටියයි මෝහයයි නැති කිරීම තමයි ආශ්‍රවය නැති කරනවා කියන අනාශ්‍රව කියලා කියන්නේ. ඒතර රහතන් වහන්සේ අනාශ්‍රව කියන්නේ උන්වහන්සේගේ සිත මහ පුදුමයි. උන්වහන්සේගේ හිත මහා ලස්සනයි. උන්වහන්සේ ශාන්ත දර්ශන තත්වයකට පත්වන අපි හිමපත් වෙලා නැහැ. අපගේ සිත ලොකෝම රක් වෙනවා. ඉබේ ඒම තරහා යනවා. ලෝභය හත ගන්නවා, මාන්නය හත ගන්නවා, ඊර්ෂ්‍යාව හත ගන්නවා. මේක නැති කරන්න පුළුවන්කම තියෙන මේ පින්දහම් කිරීමෙන් විතරයි. එහෙමනම් මේ ආශ්‍රව ධර්ම නැති කරන යම් කිසි කෙනෙක් උතුම් අරිහත්වරපත් වුණා නම් ඒ රහතන් වහන්සේ ඒතං සන්තං එහෙතං පනේතං යදිදං සම්බ සංඛාර සමතෝ කියන තත්ත්වයටපත් වෙනවා. ඔන්න ඕකයි රහතන් වහන්සේගේ තත්වය. උන්වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් අනේ සපයි අනේ සපයි කියලා අර ජෝතිය මහ මහරහතන් වහන්සේ දිනපතාම නිතරම කියන කතාවක් අහෝ සුඛං අනේ සපය අනේ සප නිතරම කියනවා. ඉතින් වික්ෂුන් වහන්සේලා හිතුවා මේ කාලයේ තිබුණ මාලිගාව මතක් වෙලා ඒ වගේම සියලු සම්පත් මතක් වෙලා අනේ සපයි කියනවා කියලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළාම බුදුරජාණන් වහන්සේ වදාළන මහණෙනි එහෙම හිතන්න එපා. මේ ජෝති ඉෂ්ඨවරයන් වහන්සේ සෞඛ්‍යලසොන් නසා අරිහත්වරපත් වුණා. මෙන්න මේ රහත් භූමියේ තිබෙන වැදගත්කම රහත් භවයේ තිබෙනා වූ වාසනාවන්තගම සිසිලස හිතලා තමයි අනේ සපයි අනේ සපයි කියලා ප්‍රකාශ කරන්නේ. ඒතොර බලන්න පින්වත්නි මේ රහත් චිත්තේ මොනතරම් වටිනවද කියලා. අපි මේ යන්නේ නැනවති යන්නේ ඔන්න ඔය தත්ත්ව ලබා ගන්න. අපි නැත් යම් දවසකද ප්‍රකාශ කරන්න පුළුවන් අනේ සපයි අනේ සපයි කියන වචනේ රහත් වුණොත් විතරයි ඕක කියන්න පුළුවන්. කමිට මෙහා කිසි කෙනෙකුට කියන්න බෑ. අනේ මම සැපෙන් ඉන්නවාය කියලා කියන බොහෝ දෙනෙක් එහෙම කියන්න බෑ. ඒ සැපේ ලෞකික වෙන්න පුළුවන්. නමුත් මේ නිර්ආමිෂ සෝයක් ලබන්න අනේ සපයි කියන මේ වචනේ ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙන්න පින්වතුනි කාටද ඔන්න ඔය රහතන් වහන්සේට විතරයි. එහෙම නම් පින්වත්නි අද අප මේ විශාල පින්කමක් මේ සිදු කරන්නේ. ඒ පින්කමෙන් ලැබෙනා වූ ආනිසංස බලයෙන් නැවත වතාවක් මනුෂ්‍ය ලෝකයේ ඉතාමත් වැදගත් ජීවිතයක් ලබන්න පුළුවන්. ඒ වගේම සතර අපායන් අත මිදෙන්න මේ පින්කම් අපට විශේෂයෙන්ම උපකාරී වෙනවා. ඒ වගේම දෙවියන් අතර බ්‍රහ්මයන් අතර උපත ලබන්න මේ සෑම පින්කමක්ම අපට මහෝපකාරී වෙනවා. ඒ වගේම ආශ්‍රවයන් නැති කර දමලා අනාශ්‍රව සංඛ්‍යාත උතුම්මරහත්වයෙන් අමහා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්න කරන්න මේ සෑම පින්කමක්ම අපතම උපකාර වෙනවා. ඒ නිසා අපවත් වේවදාල අතිපූජ්‍යපාද පඬිත පණවැද්දෝ ශ්‍රී ජනවන් සාබිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිසායි ඔබ අප මේ කවුරුත් එකතු වෙලා මහා පින්කම් සිදු කරලා උතුම් නිවන් ප්‍රාර්ථනා කරගෙන මේ සසර ගමන ඉදිරියට යන්නේ. ඒ මහා ස්වාමින් වහන්සේ මේ ආරණ්‍ය සේනාසන වැඩ පිළිවෙල ආරම්භ නොකළේ නම් අරිය ධම්ම ස්වාමින් වහන්සේවත් මේ ස්වාමීන් වහන්සේලාවත් මේ පින්නතුල්ලාවත් ඔබ අප කවුරුත් මොන ගැහෙන්න විදිහක් නැහැ. මේ ආ දෙක තැනකදී මොන මොන ගැහිලා මේ වගේ මහා පින්කම් කරගන්න අවස්ථාව හම්බුනේ අපවත් ඒවා දාලා පඬිත කඩවැද්දව මහ ස්වාමීන් වහන්සේ නිසායි. ඒ මහ ස්වාමීන් වහන්සේ උදාාර බෝසත්ත්වයට නිසා මේ ආරණ්‍ය සේනාසන ආරම්භ කරන පුදුමාකාර දුකක් විඳිනා ආපස්සට යන්නේ නැතුව ඉදිරියටම ගිය නිසා තමයි ලංකාව පුරාම දැන් ආරණ්‍ය සේනාසන 150 ගාණක් පමණ ඇති කර කරලා ඒවා දියුණුවටපත් කරලා මේ කටයුතු කරගෙන යන්නේ. එහෙමනම් අපේ ලංකා වාසයේ බෞද්ධෝ ඉතා වාසනාවන්තයි. ඒ වගේම විදේශ ගණනාවකම මේ ධර්ම මිහිර බෙදා දෙමින් ඒ ස්වාමින් වහන්සේලා කටයුතු කරන ඒ උදවිය බොහොම වාසනාවන්තයි. අද මේ උදාන පුණ්‍ය කර්මය ඒ වගේ වාසනාවන්ත ධර්මයක් බෙදා දෙන මහා ස්වාමින් වහන්සේගේ පැවිදි ජන්මදිනය සිහිපත් කරන උන්වහන්සේලා නිරෝගී භාවය දීර්ඝාස පතමින් තමයි ගම්පේ අද්නාගලාරණ්‍ය සේනාසනේ දායක සමාවේ සභාපතිතුමාණන් ප්‍රධාන නිවන නිලධාරි මණ්ඩලය ඇතුළු දායක දායිකාවන් නාවියන ආරණ්‍ය සේනාසනේ සභාපතිතුමන් ප්‍රධාන නිලධාරි මණ්ඩලය ඇතුළු දායක දායිකාවන් එකතු වෙලා දැන් වර්ෂ 40කට අධික කාලයක් වරාම මේ මහා පින්කම සිදු කරගෙන යනවා. අදත් මේ පින්කම කිසිම අඩුපාඩුවක් නැතුව බොහෝම හොඳින් ඒ දෙපාර්ශවයේම එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේලා දීර්ඝවස පතාගෙන මේ මහා පින්කම නැවත වතාවක් සිදු කරගත්තා කියලා සන්තෝෂයෙන්පත් වෙන්න ඕන. එහෙමනම් මේ උදාර පින්කම සඳහා අපමණ ධනයක් වැය කරලා පමණ ශ්‍රමයක් වැය කරලා අපේ දම්පේ තරුණ මහත්වරෝ දින ගණනාවක් වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු සම්පූර්ණ කළා තියෙනවා. ඊයේ රාත්‍රියේ දන්සල පැවැත්වීමේ මුදේ ආහාර පාන සපයා දීම සංඝයාද දානමාන උපස්ථාන කිරීම, දවල් මේ පින්න තුල දානමාන උපස්ථාන කිරීම, පින්න පාද පූජා කිරීම ආදී මේ කාකාරේ උපස්ථාන කටයුතුයේ තරුණ මහත්තුරු සූදානම් කළ තියෙනවා උදෑසන දානයේ නා වූ යන ආරණ්‍ය සේනාසනයෙන් සූදානම් කරන මහා සංඝ රත්නයේ පූජා කළ කටයුතු සම්පාදනය කළා ඒ වගේම තව බොහෝ පින්නතුන්ලාක් මේ උදාන පින්කම සඳහා තමන්ගේ ධනය ශ්‍රමය වැය කළ කටයුතු සම්පූර්ණ කළා එහෙමනම් මේ මොහොත දක්වාම අප සිදු කරගනු ලැබෝ දාන සීල ධර්ම ශ්‍රවණ ආදී අනේක විද පුණ්‍ය සම්භාර ධර්මය අපවත් වේවදාල පණ්ඩිත කණවැද්දුව මහා ස්වාමීන් බුදුරන් වහන්සේට ඒකාන්තයෙන් අප වේ ලෞතුරා බුදුවවත් වේවා අපවත් වේවදාල සියලුම ස්වාමින් වහන්සේලාට මේ පිනත් මේ ගතුන් පරිදි අමාමා නිවන් සුවත් වේවා අදේ ධම්ම ස්වාමින් වහන්සේ වැනි වාසනාවන්ත දරුවෙක් හදාවදාගත් ආදරණීය මව්පිය දෙදෙනාට මේ පින අමාමා නිවන් සම්පත් වෙනස හේතු වාසනා වේවා ඒ වගේම හද්දාගල ආරණ්‍ය සේනාසනේ දායක මණ්ඩලයේ මේ පින්කම උපකාර කළ සෑම කෙනෙකුගේම නමින් පරලෝසපත් මව්පිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට නාව්‍ය නාරණි සේනාසනේ සියලු දායක පින්නතුන්ලාගේ නමින් පරලෝ සපත් සියලුම උපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් මේ පිනත් වෙන ඒ සෑම කෙනෝගේ මුදාර පැතුම් මුදුන්පත් වේ සුගතියෙන් සුගතියට යමින් පාරමී පුරා අමහා මහ නිවන් සම්පත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු අප සෑම කෙනෝගේම නමින් පරලෝ සපත් මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ටත් මේ මහා පින්කම සඳහා සමේ වැය කරමින් ධනෙ වැය කරමින් කටයුතු කළ පින්නතුන්ලාගේ නමින් පරලෝ සපත්මෝපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ට මේ පින පිහිටලා ඒ සමදනාතම දුකින් අත මෙදී සපවත් ජීවිතම ලබා අමහා නිවන් සම්පත්පත් වේවා කියලා පින් පමුණුවන අතර පින් සුමන කරුණාරත්න මෙතුමන් ප්‍රධාන අපේ නායක සභාවේ සී පරලෝ සභා සියලුම දෙනා මේ පින අනුමෝදන්ව අමහා නිවන් සුවම ලබත්වා ඒ වගේ මේ කුසල සම්භාරය ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ අනුමෝදන්ව දෙවියන්ගේ ඇසී සුර සප සම්පත් අභිවර්ධනය වේවා මේ පින්නතුන්ලාට බුදු සසුනට දේව ආරක්ෂාව සලසා දෙත්වා දිවි රාජ මණ්ඩලය අමාමා නිවන් සම්පත්ම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අපගේ නමින් ජීවත් වන යම්තාක් ඥාතිත මිත්‍රාදීන් වෙතොත් ඒ සෑම දිනාටම ගුරුතුමන්ට හිතවත් අහිතවත් නදා සෑම දිනාටම මේ ප්‍රදේශ වාසීන්ට මුළු මහත් ලෝක වාසීන්ට මේ පිනත් වේවා. දෙපෙන් වලින් සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සම්පත් ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද්දාගල ආරණ්‍ය සේනාසනේ දායක සමාවේ සභාපතිතුමන් ප්‍රධාන තරුණ මහතුරු සියලු දෙනාටත් මේ පින්කම සඳහා ඒ ප්‍රදේශයෙන් දායක සභාවන් උදව් උපකාර කළ සියලු දෙනාටත් නාවියන ආරණ්‍ය සේනාසනේ සභාපතිතුමන් ප්‍රධාන උපකාර අනුග්‍රහ දක්වෝ සෑම කෙනෙකුටම ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන මේ මහත්වර මව්වර දෝ දරුවන් සියලු දෙනාටම අෂ්ට පරිස්කාරයක් පූජා කරමින් ප්‍රාර්ථනා කළ වීරසිංහ මහත්මයාතුළු සෑම කෙනෙකුටම එවැගේම මේ අවස්ථාවට නානාවිද පූජෝපාර උපස්ථාන දක්වන සැමටත් දන්සල් පැවැත්වූ සියලුම දෙනාටම උපස්ථාන කටයුතු කළ පින්නතුළ සියලු දෙනාටත් එවැගේම මේ දහම් පොත් දෙකක් මුද්‍රණය කිරීමේ ලාකාරී නියතෝ පින්වත් ජාගොඩ මෑණියන්ටත් එවැගේම පෙරේරා නෝන මහත්මියටත් තවත් ධර්ම පුස්තකයක් මුද්‍රණය කළ බෙදා දුන්නේ සියලු පින්නතුන්ලාට මේ පින එකසේමත් වේවා සියලුම දෙනා මේ පින සාදරයෙන් සමාදරයෙන් සාදු සාදු කිය අනුමෝදන් වෙත්වා මෙපින් බලෙන් සියලු දෙනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා මෙලව ජීවිත වාසනාවන්ත වේවා තිබෙනසනීපකම් අපලු පන්දරව සංසේදේවම් කායික මානසික සුවය සැලසේවා නිවන් දක්නාතුර බුදු සසුනක් දක්ගෙන පාරමී පුරා අමහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු. මෙතක වේලා අප මේ සිදු කර ගනු ලැබූ සකල විද කුසල සම්භාර ධර්මය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම අධිපති හා ප්‍රධාන අනුශාසක දුරන්දර අග්ගමහා කම්මත්තාන ආචාර්ය දුරෙන් පිදුම් ලද අතිපූජ්‍ය පාදනාවියනේ අරිය ධම්මනායක ස්වාමීන් වහන්සේට ඒකාන්තෙන් අත් වේවා සාදු සාදු කියන මොදන් වෙත්වා දෙපින් බලෙන් හා බුද්ධාදී රත්නත්‍රය අනුභාවයෙන් දිවරාජ මණ්ඩලයේ රැකවරණයෙන් තිබෙනා වසනීපකම් අපලු පන්දරව සංසිඳේවන් කායික මානසික සුවපන් භාවය සැලසේවා තව තවත් බොහෝ දෙනා උපකාර අනුග්‍රහ වෙමින් පාරමී පුරා ගන්නට ලැබේවා සසර ගමනේදී බුදු සසුනද පිහිට වෙමින් කල්යාණ මිත්‍රත්වයෙන් අපතද පිහිට වෙමින් පාරමී පුරා අමහා නිර්වාණ සම්පත්තිය සුවසේම ලබත්වා බුදු බවම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරගනිමු එවැගේම සේ ගල්දුවාරණ සේනාසනස්ස සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතියේ සභාපති මහත්වරුන්ට ලේකම් මහත්වරුන්ට සම්බන්ධාගාරිකතුමාට පාලක ලේකම්තුමා ප්‍රධාන නිලධාරි මණ්ඩලයට එවැගේම වගේම පුණ්‍යාධාර භාවකාර මණ්ඩලයේ සමටත් මේ කුසලාන භාවයෙන් නිරෝගී සම්පත් දීර්ඝාස කායික ශක්තිය මානසික ශක්තිය සමට ලැබෙලා තම තමත් බුදුසසුන දියුණුව පිණිස කටයුතු කරන්න ශක්තිය බලය ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඥාතීන දෙවියන් සීල සත්‍යන් වෙත පින් අනුමෝදන් කරමු ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තෝ සම්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛං සුසාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සකං සමාගම හෝතෝ යාව නිම්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතෝ යාව නිම්බාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝතු යාව නිම්මාන පත්‍ත්‍යා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවං කයාවහං හෝතු සම්බ දුක්ඛා පමංචතු සාදු සාදු සා ඒ වාක්‍ය කවුරුත් කියවන්න මාගේ මේ දානමය සීලමය බුද්ධ පූජාමය බුද්ධ වන්දනාමය භාවනාමය ධර්ම ශ්‍රවණමය ප්‍රාප්තිදානමය කුසලානි සංසය අප සම්දනාතඳ මියගිය ඥාතිම්තඳ මව්පිය ගුරු තුමන්තඳ සියලු දෙවියන්තඳ සියලු සත්වයන්තඳ එකසේම අත්වේ වේවා අනුමෝදන් වෙත්වා මෙපින් බලයෙන් ජරා මරණ ආදී අනේක දුක්ඛයන්ගෙන් නිදහස්ව ලබන්නා අමාන නිවන් සුව පිණිසම ඒක වේවා වාසනාවේවා සාදු සාදු සා ආජීවන සම්පූර්ණය කවුරුත් වන්දනා කරගන්න සම්බීතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ